ජෝතිපාල මහත්මයා ආ මම තෙරුවන් තරණයි පින්වත් ස්වාමින් වහන්සේ මට කුඩා ප්‍රශ්න දෙකක් තියෙනවා මේ පළවෙනි ප්‍රශ්නේ අපි මේ පෙර පාඩමක ඉගෙනගත් එකක් මේ ඒ කියන්නේ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙනවා කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත මේ යන තුනෙන් එකක් එතකොට අරමුණු වෙනවා කියන්නේ එතකොට සිතක් පහළ වෙනවා. එතකොට මේ සිතටද අපි චුතිසිත කියන්නේ. එහෙම නැත්නම් චුතිසිතට පස්සේ සිතක්ද මේක නැත්නම් චුතිසිතට ඉතරලා ඇති වෙනවද මෙතනදී මේ සිත කියන එක? මම හිතන්නේ ඔබතුමා දැන් මේ වැඩසටහනේ මුල ඉඳලම සම්බන්ධ වෙන්න නැතුව ඇති සමහරට අපි මුල් අවස්ථාවේ සිතේ ප්‍රභේද ගැන කතා කරනකොට ප්‍රතිසන්දිසිත ඒ කියන්නේ භවාංගසිත ප්‍රතිසන්දිසිත භවාංගසිත චුතිසිත පිළිබඳ දීර්ඝ විස්තරයක් අපි කතා කළා. ඒකදී අපි පැහැදිලිවම සිහිපත් කළා කර්ම කර්ම නිමිති ගති නිමිති අරමුණු වෙන්නේ චුතිසිතට නෙමෙයි චුතිසිතට කලින් සිත්වලට. එතකොට ඒවා මනෝද්වාරික චිත්ත වීති හැටියට පහළ වෙනවා. එහෙම නැත්නම් චක්කුද්වාරික සෝතද්වාරික වශයෙන් වෙන්නත් පුළුවන්. චුතිසිත කියන්නේම භවාංග සිත තමයි චුතිය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් මනෝද්වාරික චක්කුද්වාරික ඒ කවර චිත්ත වීතියකදී අතරමඟ චුතිසිත ඇති වෙන්නේ ඒ චිත්ත වීතිය ඇති වෙලා යලි භවාංග කියන තැනට පතිත වුණාට පස්සේ භවාංගසිත කියලා කියන්නේ උත්පත්තියෙන් ගත්තු චිත්ත පරම්පරාව. ඒතකොට මේ පුද්ගලයා මේ යන්නේ භවාංගසිතකින්මයි. ඒ නිසා චුතිසිත කියන්නේ භවාංගසිත. නිරුද්ධ වෙන්නා වූ භවාංග සිතට. එතකොට ප්‍රතිසන්දි සිත කියන්නේ ඒ ඒ ඒ වර්ගෙම පළමු සිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒ වර්ගෙම අන්තිම සිතට කියනවා චුති සිත කියලා. මැද සිත ටිකට කියනවා භවාංග සිත. එතකොට ප්‍රතිසන්දි සිත වෙන්නේ භවාංග සිත වෙන්නේ චුති සිත වෙන්නේ එකම වර්ගයේ සිත් පෙළක්. අර කර්ම කර්ම නිමිති ගත නිමිති ආදී අරමුණු වෙන්නේ චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝද්වාර කියන මේවට තමයි ඒව අරමුණු වෙන්නේ. ඒතකොට ඒ අරමුණු වෙලා ඒ ඒකට අදාළ චිත්ත වීතිය පහළ වෙලා නිම වුණාට පස්සේ නැවත භවාංගයට ගෙහින් තමයි චුත වෙන්නේ. එතකන් අර අතරමැදදී චුතසිත ඇති වෙන්නේ.